චෛතසිකයක් මත තමන්ගේ සිය සම්පූර්ණයෙන් පවතිනවා නම් ඒක තුළ කිසිම මොහතක කෙලෙසයක් නිර්මාණය වෙන්න බෑ. සිය පවතින සිතක් ආර්ය සිතක්, සම්මා සිතක්, සම්මා සති සිතක්. සම්මා සති සිත තුළ කවදාවත් මිත්‍යා සිතක් ඇති වෙන්න බෑ. මිත්‍යා සති සිතක් නිර්මාණය වෙන්න බෑ. ඒ කියන්නේ ලෝභ දේශ මොහ හැදෙන්න බෑ. තමන්ගේ සිත සම්පූර්ණයෙන්ම සීයෙන් නැත්තම් ඒක සම්මා සතිසිතක් නෙමෙයි නා. ඒක තුල පවතින අඩසිය නිසා ඕනම වෙලාවක කෙලෙසයක් ඇති වෙන්න පුළුවන්. මිත්‍යාව කට ගන්න පුළුවන්. ඒ ඒ අට ගන්න පුළුවන් කියන ඒ ඇකියාව. එහෙම ඇකියාවක් එහෙම මේ ක්‍රමවේදයක් එයා තුල පවතින නිසා. ඒ ඇකියාව ඒක තුලම නිර්මාණය වෙලා තියෙන නිසා එයාට සැකයක් පාළ වෙනවා මේ මිත්‍යාවක් ඇති වෙන්න පුළුවන්ද? කෙලෙසක් ඇති වෙන්න පුළුවන්ද කියලායි. ඒක ඇදෙන්නේ එයා තුලින් නෙමෙයි. එයාගේ සිත සම්පූර්ණ 100 නැති නිසා ඒ අඩ 100 ඉන්න කෙනාටම සැකයක් ඇති වෙනවා. එයා තුලින්ම විශ්වාසයක් ඇති වෙනවා. මන් තුල කෙලෙස් සමහරට ඇති වෙන්න පුළුවන් නේද? ඇති වෙයිද කියලා එනවායි. එයාගේ සිත සම්පූර්ණ 100න් පවතින්නේ සම්පූර්ණ 100න් පවතින කෙනෙක් ළඟට ගිහලා අන කෙලෙස් එහෙම කොහොමද ඇති වෙන්නේ? සම්පූර්ණ 100න් ඉන්නවනේ ඒක කෙලෙස් වෙන්නේ. හරියටම හරි. උන්වහන්සේට ආත්ම විශ්වාසය හොඳට තියෙනවා. ඒ සම්මා විශ්වාසය හොඳට ඇදිලා තිනවා. ඒක ඇදෙන්නේ ඇයි? සම්පූර්ණ 100න් තිනවා නම් ඒක කෙලෙස් ඇතෙන්න විදියක් නැහැ. සම්පූර්ණ 100 නැත්නම් එයාටම සැකයක් ඇති වෙනවා. ඒකට කියන්නේ විචිකිච්ඡාව කියලා. මිත්‍යා විචිකිච්ඡාව. එයාතර සැකයක් තියෙන සමාහට මේක කෙලෙසකට ඇරෙයිද? මෙතන කෙලෙසයක් ඇයිද? මෙතනට මං අවුවේද කියලා එයා තුල මැනවා. ඇයි? 175ක් නම් එයාගේ 100 තියෙන්නේ 25ක 80 තියෙනවනේ. ඒ 25 තුලින් ඒක නිර්මාණය වෙන්නේ. 80ක් නම් 100 තියෙන අර 20ක් තියෙනවනේ 80 ඒ 20න් අරක නිර්මාණය වෙනවා සැකේ පාලන ඕන වෙලාවක මේක එන්න පුළුවන් කියලා මාර්ගඵල හතරක් තියෙනවා සෝතාපන්න ශ්‍රාවකයා සකු르දාගාමි ශ්‍රාවකයා වෙලා අනාගාමි ශ්‍රාවකයා වෙලා රාත් ශ්‍රාවකෙක් වෙනවා හැබැයි සමහර කට එක වචන කියනකොට එකපාරටම රාත් වෙනවනේ දැන් එකපාරටම රාත් වෙනකොට එයා තුළ සෝවන් සකු르දාගාමි අනාගාමි නැද්ද තියෙනවා කොහොමද ඒක උනේ දැන් යම්කිසි සිතවිල්ලක් දකිනකොට ඒ සිතවිල්ල තුළ එයාට පේනවා මේ අනාගතේ මේක කෙලෙසක් වෙන්න පුළුවන්. දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අනාගතේ මේක මාන්නයක් වෙන්න පුළුවන් මට. ඇයි මට මේම තේරෙනවනේ. මේම පේනවා, මේම හැයෙනවා, මේ වගේ මානසිකත්වයෙන් ඉන මේක තුළ උඩුඟු කමක් වෙන්න පුළුවන්. මේකම මගේ ආංකාරය වෙන්නත් පුළුවන්. මේකම මගේ මෝහය වෙන්නත් පුළුවන්. මේ නිසා මම මාන්නෙන් උද්දච්චකමෙන් ඉන්නත් ඉඩ එහෙනම් මේකම කෙලෙසක් වෙයි කියලා හිතනකොට මෙයාට තේරෙනවා. ඒකම කෙලෙස වෙන්නේ කොහමද? ඒක කෙලෙසක් වෙයි කියලා දැන් මම දන්නවනේ. දැන් මම දැනගත්තට පස්සේ ඒක කෙලෙස් වෙයිද? දැන් ඒ ආපෝ ඒ මිත්‍යාව කෙලෙසයක් වෙයි කියන ඒ විචිකිච්ඡාව දැනගත්තයි කියලා කියන දැන් විචිකිච්ඡාවක් තියනවද එතන? නෑ. ඒක තුල සැකේ දුරු කළා. අනාගතය වෙයි කියලා හිතනවනේ බලාපොරොත්තු දැන් එහෙම වෙන්න බෑ ඒක අනාගතේ වෙන බව දැනගත්තනේ ඒ දැනගත්ත නිසා ඒක මත සිය පීඩවපු නිසා ඒකෙන පුතුජන ස්වභාවයේ සෝතාපන්න වෙලා අර අනාගතයට වෙන්න තිනක දැනගත්ත එකෙන් සකු르දාගාමී වෙනවා දැන් තියෙන දේ දන්නවනම් සැකේ දැනගත්තා නම් අනාගතේ වෙන්න තියෙන දේ දැනගත්තා නම් දැන් කෙලෙසයක් ඇදෙන්න බෑනේ ඒ ඒකින ස්ථිරභාවය තුළ අනාගාමි වෙනවා සිටිවිල්ල සිටිවිල්ල විසින් නිරෝධ කරගෙන එයා පිරිනිවන් පාන මට මොකවත් කරන්න දෙයක් නැහැ. මේ කියන දෙයට තුල මම 100න් හිටියාම හැටි කියනකොට එයා rahat වෙනවා. දැන් මේකට තප්පර කීයක් ගියාද? විනාඩි භාගයයි ගියේ. අනාගතේ එහෙම එකක් වෙයි කියලා හිතෙනවා නම් එහෙම ඉතන සැකේ තියෙන තාක්කලයා සෝතාපන්නයි. එහෙම සැකයක් තියෙන හැබැයි මේ සැකයක් තියෙන බව දැනගත්තනේ මම. මේක අනාගත මාන්නේ වෙන්න පුළුවන්. ඒක මම දැනගත්තා. එහෙම දැනගත්තට පස්සේ මාන්නේ වෙන්නේ නැහැ. එයා සකු르දාගාමි වෙනවා. හැබැයි ආ බුදුහාඳුරන්ට විරුද්ධව කතා කරන්නේ ආර්ය විරුන්ට කතා විරුද්ධව කතා කරන්නේ එයා ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය කවදාවත් සැක කරන්නේ හැබැයි අනිත් ඒවා සැක කරනව නේද? අනිත් ඒවා සැක කරනවා. ඒ කියන්නේ එයා තුළ සැකේ සම්පූර්ණයෙන් ගිහිල්ලා නැහැ. අර පිළිබඳව විතරයි ස්ථිරත්වය තියෙන අනිත් ඒවා පිළිබඳව සැකයි එයාට. අනිත් ඒවා පිළිබඳව සැකේ තියෙනවා. දැන් ආනන්ද හාමුදුරුව සෝතාපන්නයි. ආනන්ද හාමුදුරුව දන්නවා ඒකාන්ත වශයෙන් මේ මේ මාර්ගය හරි. මේක තමයි නිවැරදි. මේක තුලින් ගියොත් අනිවාර්යෙන් පිරිණියන. ආනන්ද ආන්දරු මේක දන්නවා. දැන් ඒක දන්න හාන්දරුවෝ දැන් බුදුහාඳුර ළඟට ගිහිල්ලා එක එක ඉල්ලීම් කරනවානේ ප්‍රජාපතිගේ සිවුර පිළිගන්න කියනවා අර දානෙට වඩින්න කියන දැන් ආනන්ද හාමුදුරන්ට දැන් මේක තේරිලා නැහනේ ස්ථීර වශයෙන්ම තථාගතයන් වහන්සේ පැවැත්මට වැඩ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ගන්න තීරණ වලට කිසිම ආයු හොදන්න දෙයක් නැහැ ඒක හරියටම හරි ඒක වෙනස් කරන්න කිසිම දෙයක් මේක වැටුන්නේ නැහනේ හරියටම හරි මේක නිවන් මාර්ගය න බුදුහාමුදුර ගන්න තීරණත් හරියට හරි කියලා එන්න එපාය. ආයි ඒක මොකවත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒකත් හරියට හරි කියලා එන්න එපා. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් කියලා පොඩි සැකයක් තියෙනවා. ඒ නිසා කන්න ලව් කරනවා එතනට ගිහිල්ලා ඉන්නවා. බලාගෙන ඕම ඉන්නවා අර 500ට ගත් එක 50ට දුන්න වෙරන්දා වාගේ ඉන්නවා. ඒතර බුදුහාම පව කියලා එතන තථාගතයන් වහන්සේ ගන්න තීරණය ඉතින් මේ මේ අතීත අනාගත වර්තමාන තුනම බලලා ගන්න ඒකවත් මේක තේන හරි හරි එන සිවුර ගේන්න කියන්නකෝ කියලා ඒක අනුමතක නැයි ඉතින් මානසික වටිනවනේ ඒතර මේක හරියටම හරි නිවන් මාර්ගය මේකෙන් පිරිනිවන් කියලා ස්ථිර වශයෙන් සැක නැතුව තේරිච්ච කෙනාට බුදුහාඳුරන්ගේ තීරණත් කිසිම අඩුවක් නැහැ කියන එක තේරිලා තියෙනවද ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ සාම සැකේ ගිහිලා නැහැ කියන එකනේ සාම සැකේ තියෙනවා අනාගාමි කෙනා රාහත් මාර්ගයට වැටුනම තමයි 198ක් යන්නේ. තව දෙකක් තියෙනවා. ඒක රාත්‍රිනාම තමයි යන්නේ. මොකද ඒ ඒ සැකේ අනාගාමි කෙනා රාත් මාර්ගයට වැටෙනවනේ. තවත් 102ක් තියෙනවා. මොකද පුංචි සැකේ. මම තාම රාත්තුන් නෑනේ කියන සැකේ තියෙනවා. ඕන් සැකේ. වෙන මොකවත් නෑ. Taman තාම නිරෝධගාමිනිත්වයටපත් උන්නේ නෑ. ඒ කියන්නේ මේ නිරෝධ සමාපත්තිය මන් තුල නෑ කියන සැකේ තියෙනවා. ඒ සැකේ ඒක ආවට පස්සේ නිරෝධ වෙන. එතකන් අර පුංචි සැකය තියෙන. ලෝකේ වෙන මොකවත්ම නැහැ. රාත් මාර්ගයට වැටෙනවා කියන කියන්නේ රාත්ෙක් තමයි. එයා පිරිනිවන් පානවාමයි. ඵලෙන් තමයි පිරිනිවන් පාන්නේ. අනිවාර්යයෙන්ම එයා රාත් ස්වභාවයෙන්ම ඉන්නේ. ඒ නිසා කිසිම කෙලෙසයක් ලෝභය මෝහය මොකවත් නැහැ. සිතිවිලි වල පවා නැහැ. හැබැයි එක සැකයක් තියෙනවා. මොකද ඒ විචිකිච්ඡාව. මන් තුළ තාම රාත් ඵලයේ නැහැ කියන එක Tamanට සැකයක් තියෙනවා. නිකන්වත් එයා විශ්වාස කරන්නේ නැහැ. ඒක මට තියෙනවා. ඇයි මට රාගෙ නැහැ, ලෝභෙ නැහැ, දේශෙ නැහැ. ඒ නිසා ඒක තියෙනවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ. එයාට සැකයක් තියෙනවා. පොඩි සියුම් සැකයක් පවතිනවා. ඒ සැකයෙන් තමයි අර 100ට ඒකේ රාත් ඵලය ආවට පස්සේ ස්ථිර වශයෙන් දැන දැම්මට ඒක තියෙනවා. දැනගත්ත ගමන් ඒක නිරෝධ වෙලා යනවා. ඒ සැකේ අයින් වෙනවා.